ඊළඟට රාණි රාජපක්ෂ මහත්මිය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔව් එහි ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මම ඉදිරිමත් කරන්න කැමතියි ඔව් එහි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා දේශනාවේදී ප්‍රකාශ කරපු තේරුකාණේ චන්දවිමල මහා ස්වාමීන් වහන්සේගේ පටිච්ච සමුප්පාද විග්‍රහය පොතේ ඔව් හරි ලස්සන සූත්‍රයක් හම්බ වුණා ස්වාමීන් වහන්සේ මට ඒක මේ අන්න ඒක ඔබ වහන්සේට අද අද හෝ යම් අවස්ථාවක හෝ මේ දේශනාවලිය කෙලවර හෝ අපිට පහදා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලනවා ඒක තමයි ස්වාමීන් වහන්සේ උපනිෂා සූත්‍රය. මොකද ඒක මේ සූත්‍ර පිටකයේ කියවද්දි මට ඒක තේරුණෙත් නෑ. මේක අර සුබුරුදු සංසාර චක්‍රය නෙවෙයි නිර්වාණ මාර්ගයට අවතීර්ණ වෙලා සංසාර චක්‍රය කෙලවර කරන අයුරු දක්වන පටිච්ච සමුප්පාද විග්‍රහයක්නේ. ස්වාමීන් වහන්සේ අංග 23ක් තියෙනවා. ඒකේ අවිද්‍යාවෙන් පටන් අරගෙන ඇවිල්ලා උපාදාන භව ජාති දුක්ඛ දුක්ඛයෙන් යනවා මේ ශ්‍රද්ධාවට. ඔව්. අර ඇලේට යනවා රවු ගන්නේ නැතිව. එතනින් චක්‍රය කඩාගෙන දුක්ඛ ශ්‍රද්ධා පාමොජ්ජ පීති පස්සද්ධි සුඛ සමාධි යනාදී වශයෙන්. එතකොට එතන අංග 23කින් සමන්විත අනේක යම් අවස්ථාවක ඔබ වහන්සේ අපට විස්තර කර දුන්නා නම් ඊටම අනිවා කියලා අපි දැන් මේ පටිච්චසම්පාදයේ අංග 12 පැහැදිලි කරගෙන ඊට පස්සේ අපි ওই සූත්‍රයත් පැහැදිලි කරගමු කොහොමද දැන් මම හිතලා තියෙන්නේ මේ අංග ටික වෙන වෙනම පැහැදිලි කරනවා වගේම මහානායක හඳුරාගේ පොතේ අර චක්‍ර වශයෙන් සන්ධි වශයෙන් ඒ කියන කාරණාත් හරීම වැදගත් වෙනවා ඒ නිසා අපි ඒ ටිකත් කතා කරමු. ඒත් එක්කලා අපි ওই සූත්‍රෙත් විශේෂයෙන් සූත්‍ර පිටකේ තියෙන විදිහටම අරගෙන මහානායක හඳුරේ ගැන දක්වලා තියෙන අර්ථ විග්‍රහයත් අරගෙන අපි ඒක සාකච්ඡා කරමු. ඉහි මොකද ඒක හරීම වටිනා හරි අතිවිශේෂයි කියලා මට හිතෙනවා. මොකද එච්චර කල් අපි දැනගෙන හිටියේ සංසාර චක්‍රය ගමන විතරයිනේ. ඔව්. ඒක සංසාරයෙන් පිට යන හැටි ප්‍රතිසමුප්පාදයේ ඔස්සේ කොහොමද කියන එක. ඔව් සංසාරේ පිට යාමක් කියන එකම නෙමෙයි. ඉතින් ඒ කොයිවත් සංසාරයටම තමයි ඇතුළත් වෙන්නේ. නමුත් මේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මේ අංග 12 අංග 12න් පරිබාහිර කාරණා ඒක පැහැදිලි කරනවා කියන එක. ඒ කියන්නේ එකයි මම කිව්වේ බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල විවිධාකාරයෙන් පටිච්චසමුප්පාද දේශනාවන් කරනවා. ඒකට අංග මෙච්චරක් තියෙන්න ඕන කියලා නියමයක් නැහැ. පටිච්චසමුප්පාදයේ හැටියට පැහැදිලි කරන්න මූලික වශයෙන් තියෙන්න ඕන අංග දෙකයි. මොකක්ද අංග දෙක? හේතුව සහ ඵලය. එතකොට අංග දෙකකිනුත් පටිච්චසමුපාදය විග්‍රහ කරන්න පුළුවන්. අංග 3කින්, 4කින්, 5කින්, 10කින්, 100කින්, 1000කින් ඕන තරම් මේක අනුපිළිවෙලින් එක් එක් කාරණාවලට අදාළ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට පැහැදිලි කරපු එක සූත්‍ර දේශනාවක් තමයි උපනිෂද් සූත්‍රය කියලා කියන්නේ. එතකොට දැන් අපි මේ අරගෙන කතා කරන්නේ පටිච්චසමුප්පාද දේශනාව සම්බන්ධව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන දේශනාවන්ගෙන් එක දේශනාවක්. ඒ කියන්නේ සංසාර ප්‍රවෘත්තිය අනුපිළිවෙලින් සිද්ධ වෙන්නේ කොහොමද කියලා පෙන්වා දීපු ප්‍රධාන සූත්‍රයක් තමයි අපි මේ අරගෙන අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කතා කරන්නේ. එතකොට සමස්ත පටිච්ච සම්පාද දේශනාව මේක විතරක් කියන එක නෙමෙයි එකෙන් අදහස් කරන්නේ මේක ප්‍රමුඛ වෙන්නේ ඇයි මේ උපාදාන කරගෙන ඉන්න පංචස්කන්ධය ලෙහා ගන්නට අවශ්‍ය මූලික මඟ පෙන්වීම තමයි මේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා ආරම්භ කරලා ජාතේ ජරා මරණ කියලා නිමා කරන මේ අංග 12කින් යුක්ත පටිච්චසමුප්පාදයේ පැහැදිලි කරනවා. ඒ නිසා සංසාරයෙන් පිටස්තර කාරණයක් කියන එක නෙමෙයි එකම සංසාරය තුලම ක්‍රියාත්මක වෙන විවිධ පැතිකඩ පෙන්වලා දීලා තියෙනවා එක් එක් පටිච්චසමුපාද දේශනාවල. ඒ බඳු එකක් තමයි මේ සූත්‍රය පැහැදිලි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් තව පොඩ්ඩක් ඒක කතා කළාට කමක් නැද්ද? ඔව් කමක් නැහැ. දැන් මම තේරුම් ගත්තේ මෙතන දුක්ඛ ඉඳලා එතනින් යන ශ්‍රද්ධාවට එතනින් පාමොජ්ජ පීති පස්සද්ධි සුඛ සමාධි යථාභූත ඥාන දර්ශන නිබ්බිදා විරාග විමුක්ති කය ඥාන. ඒ කියන්නේ නිර්වාණය දක්වා යන ගමන නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඔව්. එතකොට ඒ කියන්නේ දැන් පටිච්චසම්පාදයේ දැන් අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියලා යන්නේ මෙහි ආරෝහණ ඒ කියන්නේ මේ අනුපිළිවෙලින් වර්ධනය වෙලා සංසාර පැවැත්ම ක්‍රියාත්මක වෙන රටාව. එතකොට ඒකේ නිරෝධය රටාව තමයි මේ අවිද්‍යාව දුරු කිරීම නිසා නිර්වාණය දක්වා යන ගමන. එතකොට අවිද්‍යාව දුරු කරන්නට ක්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙල තමයි පටිච්චසමුපාදයේ මේ ආරෂ්ඨාංග මාර්ගයෙන් පැහැදිලි කරන්නේ. එතකොට ඒ ආරෂ්ඨාංග මාර්ගයේම එන කාරණා පාදක කොටගෙන කොහොමද අවිද්‍යාව නැවත නූපදන ආකාරයෙන් ප්‍රහාණය කරන්න කියන බව විවිධ සූත්‍රවල ওই විදිහෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ යම් අවස්ථාවක මේකත් අපිට පහදා දෙනව නේද? පහදලා දෙන්න. ඔව් ඒක ඒක ඔබතුමී මතක් කරපේක බොහොම වටිනවා. එතකොට අපි දැන් මේ සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වෙන ආකාරය පැහැදිලි කරලා ඊට පස්සේ සංසාර නිවෘත්තිය, ඒ කියන්නේ සංසාරේ නැවැත්ම, නිරෝධය කොහොමද සිද්ධ කරන්නේ කියන තැන කතා කරනකොට අපි ඒ සූත්‍රයත් අරගෙන සාකච්ඡා කරමු. ඉක්මයි සාමිනාසේ සාදු සාදු සාදු.